සුවපත්ත්වා සාදු සාදු අනුමෝදාමි අනුමෝදි තබ්බං Come on, come to Abba. So, Patrick, ස්ථාරිත කරනවා නම් දෙයිසු. පස්සේ ඉදමදී. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඉඳලා දවස්තාවේ මේ වගේ බ්‍රහස්පතින්දා දවසේ නිතිපතා නිසනවනේ මේ වගේ ධර්ම දේශනාවට රැස් වෙනවා අදත් අපිට බ්‍රහස්පතින්දා දවසක් ධර්ම දේශනා වාරයක් ශිරුම දිනායේ සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තුමු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 හෝති මෝගස්ස තස්මින් සමයේ මනෝ මියෝ අත්තපටිලාභෝ හෝති අරූපෝ අත්තපටිලාභෝ හෝති තී කරුකටීතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි එකම වගේ පිරිසක් එකම පහලයක් ඇට මගේ නිතිපතා හම්බෙලා කරගෙන යන මේ ධර්ම දේශනාවන් අපි දේශනා මාලාවක් විදිහට පවත්වන්නේ නැත්නම් දේශනාවලියක් විදිහට පටන් පවත්තන්නේ ඒක අපි දිගටම චාරිත්‍රාක් වශයෙන් කරගෙන ආවා. ඉතින් මේ වකවානුවේදී අපි ඉස්සරහින් තියාගෙන තියෙන්නේ පොට්ටපාද සූත්‍රය කියලා දීඝනිකායි නැත්නම් දීර්ඝ සූත්‍ර සඳහන් වෙන ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මුලින්ම සංග්‍රහ වෙලා තියෙන පොතේ මුල්ම සූත්‍ර 10 කොටසක්. මේ පොට්ටපාද සූත්‍රය ජවනිකා කීපයක් සහිත නාට්‍යයක් වාගේ චිත්‍රපටයක් වාගේ දිගට දිගට දිගට දිගට සිද්ධ වෙනවා. අංගුත්තර නිකායේ සංයුත්තර නිකාය වගේ වෙනකොට මේ එක එක කොටසක් එක එක සූත්‍රයක් විදිහට නම් කරනවා. ඒ සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා රැස් වෙච්ච ගමන්ම සංග්‍රහ කරපු සූත්‍ර නිසා ඒව පසුපස්සේ සංග්‍රහ කරන සූත්‍ර වලට ආදර්ශයක් වෙන විදිහට බොහොම සවිස්තරව නිදාණේ පෙන්නනවා. සවිස්තරව මාතෘකාට බහිණටි පෙන්නනවා. සවිස්තරව මාස්ටර්කා විස්තර කරනවා විස්තර කරලා පස්සේ වෙන දේවල් අතරමැද සිදුවෙන අතුරු ජවනිකා බොහොම ලස්සන විග්‍රහයක් තියෙනවා මේ දීඝනිකාය සූත්‍රවල හුඟ දෙනෙක් කියවන්නේ මොකද ඒක බොහොම සාසන හැඟීමෙන් කියවන්න ඕනේ දීඝ සූත්‍ර නිසා මේ පොට්ටපාද සූත්‍රයත් යතිම් බණකොට ਸਰවචනාංශයේ මේ ශාසනයේ මුල් මුල් අවදිවල සිටි වෙච්ච විවේකීව වෙලා අරගෙන ਸਰවචාන්සේ දේශනා කරපු දේවල් වගේම සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා බොහොම හිතේ හයිය තියෙන වෙලාවේ සජ්ජායනා කරපු දේවල්. ඉතින් මේ සූත්‍රය අමාරුයි එකම තේමාවකට පිටුකරනද මොකද ඒක ගොඩාක් මාතෘකා සාකච්ඡා කරනවා. නමුත් සූත්‍රයේ දිගෑරෙන්න විකාශ වෙන්න ප්‍රධාන හේතුයක් වෙලා තියෙන්නේ අතරමැද අවස්ථාවකදී මේ පොට්ටපාද නම් වූ පරිබ්‍රාජකයා කියන්නේ අනි තීර්ථකෙක් ਸਰවචර්ය ගහන ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් තමයි මේක විකාශය වෙන්නේ. ඒ ප්‍රශ්නේ තමයි ගොතුන් අතර ඒවකට පැවතිච්ච සම්මන්ත්‍රණයකදී සාකච්ඡා වාරයකදී අபிසඤ්ඤා නිරෝධ කියන වචනය සාකච්ඡාට ලක් වෙලා තියෙනවා. ඉතින් සාකච්ඡා ලක් වෙනකොට පොට්ටපාද ඉඳලා තියෙනවා. ඒක එක එක එක මත ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඒ ਸਰවඥාන්සේ වැඩ හිටපු කාලේ ඉන්දියාවේ ගුතුන් අතර තිබිච්ච මත සමයාන්තර දර්ශන පැවතිච්ච ස්වභාවය ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන්. කට්ටිය එකතු වෙලා කුතුහල ශාලාවේ ඒ කියන්නේ දැන් කියන ප්‍රජා ශාලාව කියලා තියෙන සාකච්ඡා ශාලාවක එකතු වෙලා කවුරු හරි මාතෘකාවක් ගෙනල්ලා එක එක නැගීගෙන විග්‍රහ දෙනවා. ඉතින් මේකටත් මේ අபிසඤ්ඤා නිරෝධය කියන එකට විග්‍රහ හතරක් ඉදිරිපත් වෙච්ච බව පොට්ටපාදට මතකයි. ඒ කතාවට හේතු වෙන්නේ මේ එකටවත් පොට්ටපාද කැමති නැහැ. විනිශ්චය කරලා නැහැ. එහෙම නැත්නම් එයා සතුටු නැහැ. ඉතින් ඒ නිසා පස්ස වේලාවක බුදුජානන් වහන්සේ සහ මේ පොට්ටපාද පරිබ්‍රාජක අතර තිබිච්ච සුවදභාවයේ මත සරුවචන් වහන්සේ පොට්ටපාද පරිබ්‍රාජකයාගේ ආශ්‍රමයට වැඩපු වේලාවක මේ ප්‍රශ්නේ තමන් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච බවත් මාතෘකාව අභිසඤ්ඤා නිරෝධ බවත් ඒකෙන් mati හතරක් අවසාන වශයෙන් එකතු වෙච්ච බවත් විනිශ්චයකට නොපැමිණිච්ච බවත් ਸਰවඥාන්තර වාර්තා කරනවා. වාර්තා කරලා කියනවා මට එදා ඔබ වහන්සේව සිහි වුණා. අනේ ඔබ වහන්සේ වගේ කෙනෙක් එදා සභාවේ හිටියානම් මේක විනිශ්චය කරනවා. අපිට නිෂ්ඨාවකට එන්න තිබුණා. ඉතින් නිෂ්ඨාවට හම්බෙන්න බැරි වුණා. මෙන්න මෙතන නතරුනේ කියන ඕක තමයි. පොට්ටපහද සූත්‍රයේ නිදානි. අபிසඤ්ඤා නිරෝධේ ඉතින් මේ අභි සාකියත වචනයත් සංඥා කියන පෙරවදන් පසුවදන් අයින් කරුවොත් සංඥා පිළිබඳව කතා කරන සූත්‍රයක් කියලා නිසා කියන්න නමුත් මේ වොට්ටපාද සූත්‍රය වගේ දීර්ඝ සූත්‍ර සංග්‍රහ වෙන දීඝනිකායේ මුල් පොතට කියන්නේ සීලඛණ්ඩකය කියලා. නිසා සෑහෙන විස්තරයක් ਸਰවඥාන්සේකේ සීලය පිළිබඳව සඳහන් කරන නිසා කියවන කෙනෙකුට පොත දිගාන ගොඩක් වෙලා ඉන්න වෙයි. මේක කාරණා තේරුම් ගන්න. පස්සේ තමයි මේ සංඥා ස්කන්ධයට එන්නේ. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධව ਸਰවචනාංශේ සහ පොට්ටපාද අතර අදහස් වමාරු සාකච්ඡා දිගටම යනවා. ඒ අතර මධ්‍යමතාන්තර විරුද්ධතා තිබුණාට දෙන්න බොහොම සුවදෝ කටයුතු කරනවා. කටයුතු කරලා අවාසනාවකට වගේ දැන් ਸਰුවචනාංශී ඉදිරිපත් කරන විග්‍රහයත් පොට්ටපාදට තේරුම් ගන්නත් බෑ. පොට්ටවය සතුටකටපත් වෙන්නෙත් නෑ. ඉතින් සර්වත්‍යසහන ස්වාමීන් වහන්සේ මං වගේ කෙනෙකුට ඔබ වහන්සේ වගේ දෙන මේ ප්‍රබුද්ධ උත්තරයක් තේරුම් ගන්න බැරි වෙයි කියලා. මේ පොට්ටපවද්දවදන් කියන ඔබ වගේ කෙනෙකුට බෑ. ඔබ දැනටමත් මිත්‍යා දෘෂ්ටිකයි. මිත්‍යා අදහස් හරින්න කැමතිත් නෑ. ඒ අදහස් අනුර කියා දෙමින් ගත කරන නිසා ඔබ වගේ කෙනෙකුට බෑ කියලා සර්වචනසේ පින්න පාතේ පින්ස පිටත් වෙලා යනවා. ඊට පස්සේ එතන ඉන්න පරිබ්‍රාජකයන් පොට්ටපාදේ ගෝලපිරිස මෙයාට හරියට කෙනෙහිලි වචන කතා කරනවා. අපිත් නායකයෙක් කියලා පොට්ටපාදව තෝරගත්තා. ඒනොට පොට්ටපාදේ සර්වොච්චන්සේ කියන කියන දේට ඔහු කියනවා. කීකරු වෙනවා. එහෙමද තමන්ගේ මතය හිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ නේද? මේ එහෙයි කියනද අපි නායකයෙක් තෝරගත්තා කියලා හරියට කෙනෙහිලි වචන කතා කරනවා. ඉතින් පොට්ටපාද ඒ අත්ව සනසනවා. තහේතු ගන්නනවා. ඒ ਸਰවචනanse කියන දෙයට විරුද්ධව වාදනා කරන දෙයක් නෑ මම ඒක පිළිගන්නවා කියන. ਸਰවචනanse කියන්නේ ඇත්ත. ඉතින් එහෙනම් මොකද ආයේ මේ හරස් ප්‍රශ්න ගන්න. මොකටද ආයේ සැක කරන්න කියලා පිරිසනි සද්ද කරනවා. කෙසේ නමුත් ඒ පිරිසේ හිටපු හත්ත සාරිපුත්ත කියලා චිත්තහත්ත සාරිපුත්ත කියලා පොතේ සඳහන් වෙන්නේ එයා පොට්ටපාදගේ ගෝලෙක් එයා පොට්ටපාද පරිබ්‍රාජකයට කියනවා මේ සරුවචන් ආහන්සේ වගේ කෙනෙක් අපේ ළඟට ඇවිල්ලා මෙච්චර බණක් කියලා ගිහිල්ලා තේරුම් ගන්නට නැතුව ඉඳදී තවදුරටත් පමා වෙන කාරණේ අපි යන්නේ නැවතත්. අපි සරුවචන් ආහන්සේට ගිහිල්ලා සරුවචන් ආහන්සේට ඒ කතා විතුරු ටික දිගට පවත්වාගෙන ඒකේ ප්‍රයෝජනයක් අපිට තියෙන බව තේරෙනවා. අපි ඒක සම්පූර්ණ අර්ථ සිද්ධිය සල්සකමු කියලා. ඒ ජවනිකාවේ තමයි දැන් අපි ගත කරන්නේ වොට්ටපාද පරිබ්‍රාජක නැවත සරුවචන් ආහන්සේ බහැ දකින්ද සවැත් නුරට ආපු වෙලාවේදී අර සාකච්ඡාව ඉතුරු ටික දිගට යනවා. ඉතින් ඒකෙදී මේ ਸਰවඥාන්සේ සඳහන් කරනවා මේ පුට්ටපාද බලාපොරොත්තු වෙන දේවල් බණ කියන නෙවෙයි ਸਰවඥාන්සේමක් ලෝකේ පහළ වෙන්නේ. ਸਰවඥාන්සේ ලෝකේ පහළ වෙන්නේ චතුරාර්ය සත්‍ය මතක් කරලා දෙන්නයි. ඉතින් ඒකට ඔය කියන ප්‍රශ්න අදාළයි. නමුත් ඔතනින් පටන් ගන්නේ නැහැ. සර්වචන්සේ එතනින් පටන් ගන්න පටන් ගන්න මෙහෙමයි කියලා උන්වහන්සේ සාධනීය වූත් මේ ජීවිතේම අත්දැකිය වූත් තර්කයෙන් ගොඩනගන්න බැරි වූත් කිව යුත්තක් තමයි තියෙනවා. ඒක තමයි චතුරාර්ය සත්‍යය. ඉන් අපිට ගොඩාක් දේවල් වල සර්වඥාන්සේ පටලවා ගන්න හොඟ දෙනෙක් කැමති. උන්වහන්සේගේ සර්වඥතා ඥානෙ උරගා බලන්න. නමුත් සර්වඥාන්සේ ඒවට එච්චර උනන්දුවක් පෙන්වන්නේ නැහැ. මොකද ඒවා නිකන් හුදු ආද. හුදු කේස් පැලෙන තර්ක, වන්වේ ඥාන, එනතන් තර්ක ඥාන. ඉතින් ඒ නිසා සර්වඥාන්සේ එච්චර ඒවට එලවන්නේ නැහැ. නමුත් ප්‍රශ්නයක් අහුවොත් උත්තර දෙනවා. අන්න ඒ වාතාවරණය යටතේදී ਸਰවචනහන්සේ මේ පොටපාද පරිබ්‍රාජකයාට එයා අහන ප්‍රශ්න බහාතබලා ප්‍රතික්ෂේප කරලා එනත අභ්‍යාකත ව්‍යාකරණය කරන්නේ අභ්‍යාකත මට්ටමින් තියලා චතුරාර්ය සත්‍ය දිහාවට අවධානය යොමු කරනවා. යොමු කර වීමේදී ඒ පොට්ටපාද ළඟ තිබිච්ච යම් වැරදි මතයක් ਸਰවචනසේ ඇරගෙන ඒ වැරදි මතේ දිගේම ඒක නිවැරදි කර දීමේ වැඩපිළිවෙලක් පාවිච්චි කරනවා. ඒක අද බෞද්ධයාටත් නැත්නම් අද පොට්ටපාදගේ ගෝලෙ ඉන්න අපිත් අතර ගොඩක් අන්නේ ගෝලයන්ටත් බොහොම වටිනවා. ඒකෙදී ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ සංඥා කියන ස්කන්ධේ ගොඩ ඒ ගොඩත් එක්ක මේ ආත්ම සංකල්පය පටලැවුනහම පඹ ගෑවිච්ච පඹ ගාලේ පැටලිච්ච කෙනා වගේ මොන විදිහින්වත් ගොඩ එන්න බෑ. එහෙම ඇත්තෝ ඒ ගොඩ එන්න උත්සාහ කරන ඇත්තෝ අන්ත දෙකට වැටෙනවා. ආත්මයක් ඇත්තේමයි කියලා ඒකාන්තයකට වැටෙනවා. අනික කට්ටිය ඒකට විරුද්ධව හාත්පසින්ම ගිහිල්ලා ආත්මයක් නැත්තේය කියනවා. ඒත් ඒගොල්ල තම තමන්ගේ මුඛේ නැමැති කෙටි පොරවෙන් අඩයටියෙන් අනික් අයට කොටමින් තුවාල කරමින් වාද කරමින් තෝතෝ වරපල කියාගෙන දඬු මුගුරු ගනිමින් රණ්ඩු කරන මූලධර්මවාදී වෙනවා ਸਰවචන්සේ වගේ අන්ත දෙකට ගරු කරන්නේ අතරමැදි මාර්ගයෙන් ගමන් කරනවා කියන එක. මේක අද බෞද්ධයන්ට කිල්ල ගන්න බැරි ප්‍රශ්නයක් කරලා තියෙනවා. මොකද බෞද්ධය ඒකාන්තයෙන්ම අනාත්මයක් අල්ලගෙනයි කතා කරන්නේ. ඉතින් ඒ නිසා බෞද්ධයා හරි ප්‍රශ්න දෙකකට මතුවෙන ඉතින් අනාත්මයක් තියෙනවනේ ඉතින් මොකද්ද ප්‍රශ්නේ? ඉතින් ඒක අපි ආය ආත්මෙ නැති කරන්න ඕනේ නැහැ නේ. අනාත්මයෙන් පටන් ගත්තාම ඉවරනේ. අනිත් එක ඉතින් පව් කිරුවයි කියලා දෙයක්වත් නැහනේ. ඒක කරන්නෙක් නැහනේ. විඳින්නෙක් නැහනේ කියලා ආත්ම අනාත්ම සංඥාව හරහාගෙන නාස්තිකවාදයේ පැත්තට අපි කතා ගොතාන යනවා. එහෙම නැත්නම් තව කවුරු හරි කිව්වොත් එහෙම මේ ආත්මයක් මේක ඇත්තේ නෑ පව් කෙරුවත් එකයි පින් කෙරුවත් එකයි භෞතිකවාදයේ තියෙන. එතකොට නෑ නෑ නෑ මේ මේ කරන කරන දේට පිළපවකට ඡන්ද දෙනවා ලබනාත්මලත් යන්න වෙනවා ගෙවන්න වෙනවා කල කල දේ පළ පළ දේ කියලා එක පැත්තකට යනවා ඒ නිසා ආන්දගේ ප්‍රතිපත්තිය තමයි දන්නේ නැතුව බොහෝ විට බෞද්ධයත් පාවිච්චි කරන නිසා ඒක කොහොමඩක්වත් තාර්කිකින් කෙලවර කරන්න පුළුවන් ප්‍රශ්නකුත් නෙවෙයි අන්න ඒ වගේ තැනකදී ਸਰවඥාන්සේ මේ පොට්ටපාද වගේ පරිප്രാජකෙක් ඉදිරියපත් වෙච්ච වෙලාවක පොට්ටපාද Tamanට බෝලේ දහන විදියටම බෝලෙත් එක සෙල්ලම් කරනවා එතනදී ਸਰවඥාන්සේ ආත්මය ඇත්තේ කියන්නේ නැත්නම් නැත්තේ කියන්නේ නැහැ ඒක ඒ නිසාම කච්චායන ගොත්ත සූත්‍රයේදී සරුවචාන්සේ ඒ කච්චායන සෝංශර කියනවා කච්චායන මේ ලෝකේ වාද දෙකක් තියෙනවා. ඇත්තේය කියන සස්වතවාදයක් තියෙනවා. නැත්තේය කියලා උච්ඡේදවාදයක් තියෙනවා. මුළු ලෝකයාම දෙකට බෙදලා ඉන්නේ. කිසිම කෙනෙකුට මේ දෙක අතරමැදින් යන ගමනක් තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා මේ අතරමැදින් යන ගමන චපලයි කියලා. ඇත්තටම ආත්මය තියෙනව හෝ නැහැ කියලා ඍජු වචන කතා කිරීම අවංකකම කියලා හිතනවා. ඒ දෙන්න එක්කෙනෙකුටවත් ගොඩින්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා සරුවචනාංශේ ඒ අත ඒ අත අල්ලන්නේ නැතුව මේ අත අල්ලන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවෙන් ගොඩ වුණා කියන එකට කියලාත් දෙනවා. ප්‍රතිපදාවටත් නංගනවා. ප්‍රතිපදාවෙන් ප්‍රයෝජනත් ලබනවා. අන්න ඒ වගේ වාතාවරණයක ඉඳගෙන පොට්ටපාද සරුවචනාංශයෙන් ගිය පාර ජවනිකාවේදී අහනවා ස්වාමීන් වහන්සේ ආත්මය සහ සංඥාව එකමද කියලා. බුදුදහමසේකට හා කියන්නේ යන්නෙත් නැහැ නෑ කියන්නේ යන්නෙත් නැහැ. එතකොට අහන පොට්ටපදින් ආත් පොට්ටපද මෙහිලා ඔබ ආත්මය කියලා මොකද්ද ගන්නෙ කියලා. උඹේ උඹේ වචනේ හැටියට සර්වඥාන්සේ එතකොට සංඥා නිර්වචනය කළා තියෙන්නේ. නැත්නම් සංඥාව සෑහෙන සාකච්ඡාලා තියෙන්නේ. ඉතින් ආත්මය සහ සංඥාව සමාන කරන්න හදනකොට ඒක තමයි පොට්ටපාතකේ ගැටේ. පියවුල සැකේ ඒකට පොට්ටපාද කියනවා ආත්මය කියලා මම බාරගන්නේ මේ රූපී ආත්මය සතර මහා භූතයන්ගෙන් හැදිච්ච කබලින්කාර ආහාර ගන්න රූපී ආත්මය තමයි. කියන්නේ කය තමයි ආත්මය කියලා ගන්න. දැන් බොහොම ප්‍රවේශයෙන් සඳහන් කරනවා පොට්ටපාද කය නම් රූපී දෙයක් නම් හතර මහා භූතයන්ගෙන් හැදිච්ච එකක් නම් කැබලිකානක ආහාර කන ශරීරයේ මේ දේනම් ඔබ ආත්මය කියලා කියන්නේ මම මේ වෙලාව ප්‍රකාශ කරනවා ආත්මය වෙන එකක් සංඥා වෙන එක. නමුත් ඔබට තේරුම් ගන්න මම කියනවා සංඥාව ඉපදින සංඥාව මැරෙනකන් තියෙන ඉස්සලත් ඒකත් වෙනස් වෙන සුළුයි. සංඥාව ඉපදිලා මැරෙන්නේ චිත්තක්ෂණයක් ඇතුළත. ඒ ටිකටවත් ඒක දිගට හිටින්නේ නැහැ. ඒ නිසා ආත්මික කොයිද සංඥාවක් සංඥාව කොයිද ආත්මයක් කියලා. ඒ වුණාට පොට්ටපාදට ඇහෙන්නේ පළවෙනි ටික විතරයි. පසු ටික ඇහෙන්නේ නැහැ ඒ වගේ තමයි අපේ ඔළුවේ තියෙන සෑහින ඒ වගේ හරස් පොළු වගේක් තියෙනවා වාදක වගේක් තියෙනවා අපිට ඕන නැති දේවල් ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ අපිට රුචි දේ පමණයි. මේකත් හැබැයි රුචියට නෙවෙයි ඉන්නේ අරුචියට ආත්මේ වෙනයි සංඥා වෙනයි. මොකද ආත්මය කියලා වර්ණගන්නේ රූපී ධාතු මහ භූතික කබලින්කාර ආහාර කන කියන එක. ඒක පොට්ටපාද කියන මෙහෙම කියමු ස්වාමීන් වහන්සේ. ආත්මය කියලා කියන්නේ මනෝමය සබ්බංග පච්ඡංග සමන්නාගත රූපී ආත්මයක් කියලායි මං ගන්න කිය. අර පළවෙනි එක නෙමෙයි දැන් දෙවෙනි එකක් වර්ණන කරනවා. එතකොට පුරුද්දෙන් කියනවා උඹ ආත්මය කියලා ගන්නේ මනෝමය දෙයක් නම් සබ්බංග පච්චංග සමන්නාගත සියලුමේ අංගපසංගයන්ගෙන් සම්පූර්ණ වෙච්චි රූපී දෙයක් නම් හිතමවගත රූපයක් කියලා මේ කියන්නේ. අපි මනෝ කාය කියලා දැන් ඔය හුඟක් වෙලාට පත්තරේ දාලා තියෙන්නේ. මේ කාලේ සෑහෙන්න ඔය කටි උනන්දු දක්වන්නේ මේකට කියනවා මනෝමය කාය කියලා. මනෝමය අත්පටිලාභය කියලා. ඒතර බුදුන්ස කියනවා ඔබ ආත්මේ පට වරණගන්නේ මනෝමය නැත්නම් මනෝමය අත්පටිලාභයක් නම් සංඥා වෙන එකක් පොට්ටපාද මනෝමය අත්පත්ලාභ වෙන එකක්. ඔබට මම නැවතත් කියනවා මේ සංඥාව ආත්මයකට පටවන්න තියා සංඥා ඉපදිලා මැරෙනකන්වත් එක විදිහකට ඉන්නේ. ඒක තරම්ම චපල දෙයක්, වෙනස් වෙන දෙයක්. ඉතින් ඒකට කොහෙද ආත්මයක් සාරයක් මණ්ඩයක් ගන්න පුළුවන් කියලා. ඒතර පොට්ටපාදට ඒකෙත් දෙවෙනි කොටස ඇහින්නේ නැහැ. පළවෙනි කොටස තේරෙනවා. මනෝමය අත්පාටලාභයත් බුද්ධාංශ ප්‍රතික්ෂේප කරනවා. ඒතර පොට්ටපාද කියන නෑ ස්වාංශ අරූපී මම කියන ආත්මය ආත්මය ඒක අරූපී දෙයක් මනසින් අරූපී ධර්මයක් තමයි ආත්මය කියලා කියන්නේ. ඒක බුදුන් කියනවා ආත්මය කියන එක අරූපී වශයෙන් වර්ණගුවත් සංඥා වෙන එකක් ආත්මය වෙන එකක් ওই සංඥාට වගේ ලේබල් ඉල්ලන්න තරම් ඉන්නේ නැහැ. එයා බොහොම ඉක්මනට වෙනස් වෙන සුළු දෙයක්. ඒකට ඒක නිසා ආත්ම සාරයක් දෙන්න බෑයි කියලා. මේකෙන් තමයි පළවෙනි ජවනිකා ඉවර වෙන්නේ. ඊට පස්සේ තමයි පොට්ටපාදාහනේ සවාසමට කවදාකම මේ පස්සේ තේරුම් ගන්න බැරි වෙන්නේ. ඉතින් මුලින්ම කියන බෑ. ඔබ ඉන්නේ මේ වගේ මේ මේ මූලධර්මවාදයක හදන්න බැරි තැනක හැදෙන්න බැරි තැනක ඉන්සක් කරන්න බෑ කියලා. දිවෙන්සෙටි ආවට පස්සේ ਸਰුවචන්හන්සේ තමන්ගේ ප්‍රතිපදා විස්තර කිරීමේදී කියනවා පොට්ටපාද මම කියන දේ වාදයේ සඳහා නෙවෙයි මම කියන්නේ ප්‍රතිපදාවක් සඳහා කර බලන දෙයක් සඳහා Tamanට උරගා බලන්න පුළුවන් දෙක සප්පටි හිරකම් Tamanටම නිෂ්ප්‍රභා කරන්න බැරි තරම් ප්‍රත්‍යක්ෂයක්. ඒව නැත්තම් අද්දුට ප්‍රත්‍යක්ෂයක් මම මේ කතා කරන්න කියලා බුදුරජාණන් කියනවා අත්පටිලාභ තුනක් තියෙනවා කියලා. ඒ ප්‍රති අර මේ පොට්ටපාද ප්‍රතික්ෂේප කරපේක තියෙනවා අත්පටිලාභ තුනක් තියෙනවා පොට්ටපාද. නමුත් මම මේ අත්පටිලාභ තුනක් තියෙනවා කියලා කියන්නේ ප්‍රතික්ෂේප කරන්නයි. ප්‍රහාණය කරන්නයි. ප්‍රහාණය කිරීම පිණිස මමත් කියනවා රූපී අත්පටිලාභයක් තියෙනවායි කියලා. රූපී චාතු මහා භූතික හතර මහා භූතයන්ගෙන් හැදිච්ච කබලින්කාර ආහාර ගන්න ආත්මයක් තියෙනවා. මම මගේ ප්‍රතිපදාව දෙන්නේ එහෙම එකක් තියෙනවයි කියලා වරණගල නිර්වචනය කරලා භාවනා හරහා ප්‍රතික්ෂේප කරන්නයි. භාවනා කරන එක ප්‍රතික්ෂේප කරන්න. ඉස්සලා අපි එකක් තියෙනවයි කියලා අරගෙන ප්‍රතික්ෂේප කරනවා. මේකට තමයි අපි ඔය මේ නීවරණ ප්‍රහාණය කියලා කියන්නේ. ඒ නිසා නීවරණ නැයි කියලා ගන්න එපා ප්‍රහාණය කරන්න. ඒ නීවරණ තියෙනවා. නීවරණ තියෙන තාක්කල් රූපී ආත්ම භාවයට රූපේට ආත්මය කියලා බාර ගන්න එකක් තියෙනවා. රූප වේදනා සංඥා සංකාර වල රූපේ තමයි අපි ආත්මය කියලා බාරගෙන තියෙන එක. මේ රූපලාවන්‍ය කරන්නේ. ඒකනේ අපි මේ වස්තු භෝග එකතු කරන්නේ. පොහසත් වෙනවයි කියලා. පොහසත් ආයත වඳින්නේ ඒ රූපේ ආත්මය කරගත්ත අය තමයි බෞද්ධ සේරම ඒක කරන කට්ටිය. එක්කෙනෙක්වත් නැහැ මේ කය පිළිබඳ මධ්‍යස්ථාන කිවිගෙන් බලන කිසිම කෙනෙක් නැහැ වස්තු භෝග පිළිබඳව මම ආයනේ නොකරන. ඒ නිසා මේකක් තියෙනවා. ඒක ආචාර ධර්මයක් ලෝකෙ පිළිගත් ජන විඥානේ තියෙන එකක්. රූපී අත්පත්ලාභයක් මම කියනවා පොට්ටපාද. හැබැයි මම කියන්නේ ඒක බදාගෙන කරඬුක තියලා තැම්පත් කරලා වැඳ වැඳ ඉන්න ඔක්ක සාක්කුවේ දාගන්න දෙක නෑයි කියලා ඔප්පු කරන්නේ. නෑයි කියලා ඔප්පු කරන්නේ නම් ඔබ රූපේ දිහාම බලපන්. ඉඳගෙන ඉන්න රූපේ දිහාම බලලා ති අමාරුයිනේ. රූපේ දිහා බලන්න අමාරුයි. මොකද හිත අනිද්දා ඒවා ගැන කල්පනා වෙනවා. අතන මෙතන කල්පනා වෙනවා. අරයා මෙයා ගැන කල්පනා වෙනවා. මේ රූපයක් නැත්නම් මම ආත්මපතිලාභය වශයෙන් ගන්න මේ රූපයට හිත යොදලා පරිේෂණ කරන්නවත් ඒක හිත කැමති නැහැ. ඒකට හිත දාලා ඒකට අභියෝග කරන්නවත් හිත කැමති නැහැ. ඒ නිසා හිත හැම වෙලාවෙම නන්නත්තරිනවා අතීත අනාගතේ. අතන මෙතන. අරයා මෙයා ගැන උඹට මම කියනවා මෙහෙම එකක් තියෙනවායි කියලා. මොකද රූපී අත්පටිලාභයක් තියෙනවා ඒක ආහාර ගන්න එක ඒක හතර මහ භූතයන්ගෙන් හැදිච්ච එක ආන්න ඒකම තියෙනවා කියලා ශරීරෙ හිත දාලා බලන්න ඉතින් බලන්න හිත දෙන්නේ හිත කොයි වෙලාවෙත් කියනවා ඕක බල බල ඉඳලා හරියන්නේ හිත බලපන් ඊයේ බලපන් අතන බලපන් මෙතන බලපන් කියලා කඩනවනේ ඉතින් ඒකට එයාට කාම ලෝකේ අතහරින්න වෙනවා කාම සංඥා අතහරින්න වෙනවා. කාම සංඥා කාම ලෝකයට ඇතහැරියත් කාම සංඥා අතහරින්න බෑ. ඒක හොඳටම ප්‍රසිද්ධයි. ගියත් භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ කොච්චරක් Tamange හිතේ තියෙන දේවල් ඉඳගත්තර පස්සේ හීනමවනවාද කියලා. ඒක තමයි කාමයේ අතහැරලා ආවට කාම ගුණ කාම සංඥා කරදර කරනවා. ඒක යාගේ දෝෂයක් නෙවෙයි ඇති. ඊට පස්සේ අපි හිතමු යම් වෙලාවක ඒ කෙනාට උග ප්‍රයත්න කරලා මේ කයේ හිත තියාගන්න පුළුවන් උනායි කියලා. එතන කයි බොහෝ වෙලා තියාගෙන පුළුවන් කියලා. එහෙම නැත්නම් මේ කය නියෝජනය කරමින් ආශ්‍රත් ප්‍රසති තියාගන්න පුළුවන් නැහැ කියලා. ඒ වෙනත අපි හිතමු කය නියෝජනය කරමින් නැත්නම් ජීවේ නියෝජනය කරමින් නැත්නම් ජීවිතේ නියෝජනය කරමින් පිම්බීම හැකිලිම හිත තියාගන්න පුළුවන් නැහැ කියලා. ඒ වෙනත අපි හිතමු එවිදිනකොට මේ වම පායේ දකුණු පායේ තිනකේ සතිය පිහිටව ගන්න පුළුවන් උනායි කියලා. ඉතින් ඒක කෙරුවට පස්සේ බුදුජානනාංශයෙන් පෙන්වන්න හදන්නේ ආශ්‍රව ප්‍රසවාසයට හිත තිබ්බොත් ආශ්‍රව ප්‍රසවාසය ගෙවිලා යනවා. පිඹි මැකලෙන හිතුවොත් ඒක ගෙවිලා යනවා. ගෙවිලා යනකොට උඹට තේරෙන්න බොයි තියෙනවා, හයියට තියෙනවා, ඝන බහලව තියෙනවා, හැඩයක් තියෙනවා, ආකාරයක් තියෙනවා කියන එක තියෙනවා කියලා පටන් ගත්තට භාවනා කර කර යනකොට ගෙවිලා යනවා. පිපිලික පිපිඤ්ඤ කාලත් තැම්බෙනකොට වගේ. මෙන්න මේක තමයි බුදුහාමුදුරන්ට පෙන්වන්න ඕන. හරියට පුළුවන් නම් ඔය තියෙනවා කියන එකටම තියෙනවාමයි, ඕමයි කියලා එකටම හිත දාන්න ඒකටවත් හිත කැමති නැහැ. පරිේශණයටවත් හිත කැමති නැහැ. අපේ හිතේ තරම්ම නන්නත්තරයි අපේ හිතේ තරම්ම අනුගිනියාවේ පත්‍රයකට වැඩ කරන්නේ. ඒක යෝගාචර පිළිගන්න කැමතිත් නැහැ. විශේෂයෙන්ම භාවනා නොකරන අය අතර ගියාම අපි ඉබේම පිළිගන්නවා පෙන්වන්න හදනවා මම හැදිච්ච මිනිහෙක් මට න්‍යායක් තියෙනවා මම සීලයක් තියෙනවා මම හික්මීමක් සහිත කෙනෙක් මට ඕන දේ මම කරනවා කියන. භාවනාට අවසේ නරි කටේ තියෙන නරි වන්දන් පුරා බල්ලෙන් බහින. මොනම දෙයක්වත් මට ඕන දේවල් කෙරෙන්නේ නැහැ. අඩු ගානේ හුස්මේ හිත තියන්නවත් බැහැ. අඩු ගානේ කයේ හිත තියන්නත් බෑ. ඉතින් ඒකයි කට්ටිය ඉන්න කැමති නැත්තේ භාවනා මධ්‍යස්ථාන වලට. ගෙදර ඉඳගෙන සිංහා වගේ ජීවත් වෙන්න පුළුවන්නේ. අනික ගොල්ලත් ඒකට කැමති කට්ටියනේ. ඒ නිසා ගිහි ගෙදර ඉන්නකොට අපිට කැමති හැමක් පොරවගතයි. ඒ කොටළු හැමක් හරි සිංහාමක් හරි පොරවගෙන ඉතින් තප්පුලන්න පුළුවන්. නමුත් තප්පුලෑම පේනවා ඇවිල්ලිවලා මේ ආත්මයක් තියෙනවා. රූපී අත්භාවයක් තියෙනවා. තියෙනවා කියලා ඔප්පු කරලා බලන්න ඉස්සලම ඔය තියෙනවා කියලා ගහපා දෙන්න දෙයට පමණක් හිත දාලා බලන්න. මම දැන් මෙතන ඉන්නවයි කියලා. ආශ්වාස ප්‍රශ්වාසය කියලා. පිම්බීම හැකිනෙම කියලා. ඒකවත් බෑ. ඒකේ කාගා පුද්ගලික දෝෂයක් නෙවෙයි. ඒ ඒ යන්ත්‍රය හැදිලා තියෙන්නේ එහෙම තමයි. ආර්ය පරිශ්‍රයට කැමති නැහැ. ඉතින් අපි සද්ධාවෙන් අනිකාය සාක්කියට සාධකයට අරගෙන ලෑස්තිලා ගිහිල්ලා අඬා වැටිලා බය බොයි කියාගෙන කොහොම හරි ආශ්‍රව ප්‍රසවාසය අල්ලගත්තයි කියලා කිය මම දැන් මෙතන කියලා. ඒ යෝගාවචරය හිතනවා මේක දැන් ගෙදර ගෙනියන තරම් කරඬුක දාලා තැම්පත් කරන තරම් සාක්කුව දා ගන්න තරම් දැන් ලාභයක් වෙයි කියලා. නමුත් බුදුහාම කියනවා අල්ලන්න අල්ලන්න ඒක පරි වෙනවා. ඒක නදනිය සියුම් වෙනවා. සූක්ෂම වෙනවා. අල්ලගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. එතකොට ඒ අර අල්ලගත්ත යන්තාක් ශක්තිමත් ක්‍රමයකටද අලගිය මුලගිය දැනගෙනද අංග ප්‍රත්‍යංග දැනගෙනද ව්‍යංජන ව්‍යංජන දැනගෙනද කියනවනම් ඒ තාක් ඉක්මනට ඒක අල්ලන්න දෙයක් නැති බව යෝගාවචරයට තේරෙනවා. ඒක තමයි භාවනා කරන්න කරන්න ඉඳ ගන්නකොටම ආස්වාද ප්‍රසාර සියුම් වෙන්න පටන් ගන්නවා. ආනාපාන සියුම් වෙන්න පටන් ගන්නවා. ඉඳගෙන ඉන්න බව නොතේරී යන පටන් අර ගන්නවා. කොච්චර ඒක වෙනවද කියනවා නම් හරියටියට ප්‍රතිපදාව දන්න කෙනාට සක්මන් කරනකොටත් සක්මන ඉබේ සිද්ධ වෙනවා. මම ය නැතුව හොඳට වැඩි වෙනවා. එහෙම නැත්නම් ඒක සාමාන්‍යයෙන් ප්‍රාසයට දාලා කියන්න පුළුවන්. භාවනා සිද්ධ වෙන්නේ මම අයින් වුණාට පස්සේ. මම අයින් ඉඳගෙන කරන තාක්කල් ඒකට භාවනාවක් කියන්නේ නැහැ. ඒක මේ මොන්ඩිසෝරි පන්ති අකුරු ඉගෙන ගන්න පන්තිය. ඉතින් අද භාවනා ලෝකේ ප්‍රධානම ගැටලුව තියෙන්නේ මේක නිසා මොකද ඒ යෝගාවචරයට මේ රූපී අත්පටිලාභය නිර්වචනය කරනකොට එයා අල්ල බලා ගන්න හදනවා. ඒක ඒක මේ ආනාපානේ තමන්ගේ බෝධිලට සීන කර ගන්න හදනවා. පිම්බි මැකිලිම බෝධිලට සීන කර ගන්න හදනවා. වම තිනකොට දඬු කඳේ ඇවිදිනවා වගේ වම අල්ලන්න උත්සාහ කරනවා. දකුණ අල්ලන්න උත්සාහ කරනවා. බුදුහාම කියනවා අල්ලන්න උත්සාහ කරන්න අහුවෙන්නේ නැති එක තමයි පෙන්වන්න හදන්නේ. ඒක යෝගාවචරයේ දෝෂයක් නෙවෙයි. ඒ නිවැරදි දැක්මට දාපු ගමන් දාලා නොබෝ වෙලාවකින් මේ තියෙනවා කියපු ආස්වාසේ නැහැ කියන්න වෙනවා. තියෙනවා කියන ආශ්‍රසද්ද දෙක අතර වෙනස නැහැ කියන්න වෙනවා. තියෙනවා කියන ප්‍රසාසේ නැහැ කියන්න වෙනවා. හිත දාගෙන බලන්න කය නැති වෙනවා. නැත්නම් නැති වෙන පැත්තට යනවා. ඉතින් මේක යෝගාචර සන්ත්‍රාසය ඇති කරගන්න බයක් ඇති කරගන්න. මොකද මෙයා හිතන්නේ බුදුහාමරු මේ ඕලාරි කත්තපටලාවේ දීලා තියෙන්නේ ඔප්පු කරලා පෙන්නන්න කියලා. නෑ නිෂ්ප්‍රභ කරලා පෙන්නන්න තියෙන්නේ. ඕලාරි කත්තපා පටලාවේ නෑ කියලා ඔප්පු කරන්නේ මේ බුදුහාමරු පෙන්නන්නේ නිසා අපි භාවනා කරාට බුද්ධ පාක්ෂික නෑ. අපි බුදුහාමරුට සතුරු පාක්ෂිකයි. අපි මේ කයක් අල්ල ගන්න හදනවා. ආශ්‍රව ප්‍රසවාසයක් අල්ල ගන්න හදනවා. පිම්බි මැකිලිමක් අල්ල ගන්න හදනවා. මේක පිළිබඳව අල්ලන්නේ නැතුව බෑනේ මේ කරන්නත් අල්ලන්න දුන අතාරින්නත් ඕන කියන එක බුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ ගෝයන් කපන්න ගියාම අපි උප්පිඩක් හයියෙන් අල්ලගෙන ඉන්නේ දෑකැත්තෙන් කපන්නේ. ඒක හයියෙන් ඇලුවෙත් කපන්න බෑනේ. ඒ නිසා හයියෙන් අල්ලන්නත් ඕනේ. අල්ලන්නේ වඳලා එතන තියලා පිටිපස්සේ මේ ටිකට ඉන්නේ කපන්නයි. ඒ නිසා අපි අල්ලන ගමන් කපනවා. අල්ලනවා කපනවා. අල්ලන අල්ලනේ කපනවා. ඉතින් යෝගාවචරයට මේක එදිනදා ජීවිතයේ අල්ලන දේවල් අල්ල බදා ගන්න මේ පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කෙනාට තේරෙන්නේ අල්ලන්නේ කපණ්ඩයි කියලා. අපි දන්නේ ඉඹ ගන්නයි කියලා. ඉතින් මේක තමයි බුද්ධ භාවනාවේදී තියෙන වෙනස. අපි යමක් අල්ලනවා නම් ඒක නිෂ්පබ කරන්න මිසක් කවදාකවත් ඒක ඔප්පු කරන්න නෙමෙයි කියන්නේ. ඒක නිසා යෝගාවචරයා මේක තේරුම් ගන්න රිට්‍රීට් 10ක් 15ක් කරන්න වෙනවා. එහෙම නැත්නම් කවදාකවත් තේරෙන් ගන්නෙ නෑ මොකද ආනපානෙ අහුවෙන්නේ නැති උනට කනගාටුයි. අල්ලගන්නෙත් මොකාද මොකාද බදාගත්තා වගේ. ඉතින් ඒ නිසා අත්පටිලාභය පිළිබඳ රූපී ගැන කතා කරනකොට සර්වඥාන්සේ මේ කියන දේ කොටපාද පරිබ්‍රාජ කියන දේ අපටයි මේ කියන්නේ. මම මේ අත්පටිලාභයක් අර්ථකථනයක් දෙන බව හැබෑව. නිර්වචනය කරන බව හැබෑ ඒක ප්‍රහාණය පිටසයි මම දේශනා කරන්නේ. ඉතින් ඒක භාවනා මධ්‍යස්ථානට එන කෙනෙකුට කිව්වොත් එimhe එයා කියන්නේ භාවනාව වඩනවයි කියලානේ. ඒ නිසා gediya ගෙනියන්න හදන ගෙදර යනකොට. මේ වඩන ටික ගෙදරින් ගෙනිලා ගෙදර ආයට පෙන්නන්න. බුදුන්ස් කියන උඹ අල්ලවුවොත් මොන හරි මේකයි මම වඩන්නේ කියලා එක ගෙවීමයි සිද්ධ වෙන්නේ. ඒ ගෙවීමයි ඥාණය. ඒකයි අපිට හම් වෙන ප්‍රතිලාභය. ඒ නිසා ඒක තීරුම් අර ගැනීම සඳහා භාවනාවට යන එකට අපි කියනවා විපස්සනා කරනවා කියලා. ඉන් එපිට කරන හැම එකක්ම අල්ල බදා ගන්න දේවල් දාණය අල්ල බදා ගන්න දෙයක් සීලය අල්ල බදා ගන්න දෙයක් සමතය අල්ල බදා ගන්න එකක් විපස්සනා විසරක් අල්ල විසුකරන එක. මේක තීරුම් අරගන්න මේ බුද්ධ ජයන්ති එනකම්ම තිබුණේ ලංකාවේ උද්දාගෙන. අල්ල බදා ගන්න ආගමක් තමයි තිබුණේ විපස්සනා විතර අල්ල විසුකරන එකක් තියෙනවා. උපමාවකට කියනවා නම් ගොවියා වැට බඳිනකම් පොහොර දානකම් වල්පැල නෙලනකම් වල්පැල නෙලනකම් අතුරුියත් ගානකම් භෝගේ අල්ල බදා ගන්නවා. කප්පාදු බිහි අරගත්තට පස්සේ කපල විසි කරනවා. තමන්ම හදපු භෝගේ අනවශ්‍ය කොටස් කපල විසි කරනවා. කප්පාදුවටයි විපස්සනාව කියන්නේ. අපි වගාවටයි භවනවා කියන්නේ භාවනා කරනවා කියලා කියන්නේ. කල්ටිවේෂන් කියලා මයින්ඩ් කල්ටිවේෂන් කියලා ඉංග්‍රීසියෙම වවණ්ඩයි භාවනාවට දෙකටම කියනවා. ඔය විපස්සනාදී විතරක් කියන්නේ තමන්ම භෝගේ තමන්ම ගාලාගත්තේ වීයෙන් තමන්ම කපලා කප්පාදු කරන එක. ඒක බෞද්ධයාට තාමත්ම අමාරුයි. බෞද්ධය කියන්නේ පොට්ටපාදර කියන බුදුහාමුදුරට කවදාකවත් බැරි වෙයි කියලා. ඒක අපිට තමයි මේ කියන්නේ. මොකද අපි යමක් අල්ලන්නේ සාක්කු වේදා ගන්නවා. නමුත් බුදුහාමුදුර මෙතන කියනවා ඕලාරික අත්පටිලාභේ අල්ලපන්, හයියෙන් අල්ලපන්. අල්ලන්නේ කපණ්ඩයි. ඔබ කැපෙනකොට අඬන්න එපා. අඬන කෙනාට ප්‍රතිපදාවකුත් නැහැ. කෙලෙස් කැපෙන්නෙත් නැහැ. බුදුරජාණන් කියන විදිහට මේ පොට්ටපාදර කරුඹට කවදාකවත් ජීවත් තේරුම් ගන්න බෑ. නමුත් මේ දෙවෙනි සැරේ පොට්ටපාදර පොට්ටපාදර ලනු අරහම ආපහු දෙනවා ආත්මයක් තියෙනවා. අත්පටිලාභයක් තියෙනවා ඕලාරිකයි රූපී කබලින්කාර ආහාරයි මම ඒක ප්‍රහාණය වෙනස දේශනා කරනවා. එතකොට මේ ඕලාරික අත්පටිලාභේ ප්‍රහාණය කරුවට පස්සේ ඊට යටින් තියෙනවා මනෝමය අත්පටිලාභේ. ඒකේ තියෙන්නේ මේ අල්ලගත්ත ආස්වාස ප්‍රසවාසී අලගිය මුලගිය විස්තර දැනගන්නවා. දැනගෙන ඉවර වෙලා ඒක සිව් වෙලා වෙලා වෙලා ගියාට පස්සේ ආනම්පාණි අල්ලගන්නේ කය නියෝජනය කරන්නයි. මම යා නියෝජනය කරනවා. ඊට පස්සේ ආනපන සම්පූර්ණයෙන්ම සියුම් වෙලා ගියාට පස්සේ ආට තේරෙනවා වැඩි වැඩියෙන් භාවනා කරන්න කරන්න වැඩේ මනෝමය පැත්තට යනවා. ආනපන කියලා දකින්න දෙයක් නෑ. මනෝපොබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාචේ පදුට්ඨේන කියන විදිහට සියල්ල මනෝමය තැනට යනකම් ආනපන සියුම් වෙනවා. එතෙන්ට යනකොට තමයි යෝගාවචරයෝ දාඩිය දාන්නේ, සහලවන්නේ, බය වෙන්නේ, එපා වීම ඇති වෙන ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. බඩදරුවම කෙනෙකුට දොළ දුකාවා වගේ. නමුත් ඒක එතකොට වෙලා තිනා ලෝලාරික ගොරෝසුති අයින් වෙලා මනෝමය සූක්ෂම ආනාපානයක් ඉතුරු වෙනවා. ඉතින් එතන ගියාට පස්සේ යෝගාවචරයා බඩදරුවම කෙනෙන් දරුගෙබරක් ඉන්නා වගේ පිරිවදින ගොයමක් රකින්න ගොවියෙක් වගේ මේකට හලහපා ගන්න නැතුව එහෙම එහෙම සියුම් වෙන්න යනකොට එයාට අර මේ කය කියන එක ඇද්ද කරලා බැලුවොත් කය දැක්කොත් බහන ඔක්කොම කඩලා යනවා. අර අර සියුම් භාවයේ එහෙම නඩත්තු කරනවා. එතකොට එයා කඹේ ඇවිදින කෙනෙක් වගේ බයිසිකල් එක බැලන්ස් එක ගන්න කෙනෙක් වගේ පේනවා. නා බයිසිකල් නැත කරොත් වැටෙනවා. ගැම්මට නම් බැලන්ස් එක එනවා. එතකොට ජවයේ තේරෙනවා. වේගය තේරෙනවා. ගැම්ම තේරෙනවා. ගැම්මේ සමබර භාවයක් තියෙනවා. දෙකන කකුල් දෙක තියාගත්තාම සමබර භාවයකොත් බයිසිකල් එකේ තියෙනවා. යම් ප්‍රමාණයට දුවනකොටත් කකුල් දෙක බිම තියන තියන පුළුවන් සම්බරකමක් තියෙනවා. අනේ සමබර භාවයේ වගේ එකක් මේ ශරීරයේ ආනපන හොඳටම සිහුණාට පස්සේ තියෙනවා. ඒකට පුත්‍රයන්සේ මනෝමය අත්පටිලාභගෙන සබ්බංග පච්චංග සමන්නාගත. හිතින් නම් කය සම්පූර්ණ ජීවත් වෙනවා. හැබැයි තැම්බිච්ච පිපිඤ්ඤ කැලපයි ගන්න දෙයක් නැහැ. රූකඩේ තියෙනවා. පෙසක් කුඩුවේ කූඩුව තියෙනවා. සරහිලි නෑ වගේ. මේක බලාගෙන කරගෙන කරගෙන යනකොට යාට තේරෙන පටන් ගන්නවා මේකත් ගෙවම් කරන්න පුළුවන්. අල්ලගන්නයි හිත හිතින්නේ අර මඩේ කකුල තියෙන කෙනා වගේ බර දෙයක් අල්ලන බලාපොරොත්තු නමුත් ඒ රූම් කඩකට බැස්සා වගේ තමයි තේරෙන පටන් ගන්නවා මේ මනෝමය අත්පටිලාභයත් ගෙවම් කර කර ගියාට පස්සේ අරූපී අත්පටිලාභයකට යනවා සම්පූර්ණ අවකාශයේ පමණමයි. මොනම දෙයක්වත් පට වියපෝ තේජෝ වශයෙන් නම් කරන්න බෑ. තිබුණත් ඒක ගණන් ගත යුතු මට්ටමක නෑ. බොහෝම සොච්චමයි අවකාශයේමයි අනන්ත වශයෙන් තියෙන්නේ. කියලා යාට තීරණ පටන් අර ගන්නවා. ඒ අවකාශයට යන්න යන්න ආතතිය අඩුයි. අවකාශයට යන්න යන්න යන්න යන්න මේ අසහනය අඩුයි, දැවිලි තැවිලි අඩුයි, විශාල ඉඩක් හම්බ වෙනවා තටුව අපකුරුල්ලෙකුට වගේ. නමුත් ඒත් බුදුරණන්සේ සඳහන් කරලා තියෙනවා මේ වන්සයට අවකාශයේ ඉච්චර හිටිනවා, ඉන්නත් පුළුවන්. නමුත් මොකද්ද පිපාසාවක්? මොකද්ද වෙහසක් දැනෙනවා? අර නැති වෙච්ච ඕලාරික අත්පටිලාභය ගැන හීනමැවීම හෝ අරූපී මේ මනෝමය අත්බහපටලාභය තමයි මගේ gedara දැන් මේ අවකාශයේ දකින්නකොට සරගරේ නූල කඩලා ගියා වගේ තේරෙනවා. සම්බන්ධින් නැති වුණා. බබා බොක්කේ ඉඳදී පෙකන වෙලා කඩලා ගියා වගේ. ඉතින් ඊට පස්සේ වැවෙන්නේ අන්නේ වගේ අසහනයක් එන්න පටන් අර ගන්නවා. මොකද සංසාරේ පුරාවට ආස්තිකත්වයේ දිගේ තමයි අපේ විඥානේ දුවලා තියෙන්නේ. විඥානේ කවදාකවත් ලෑස්ති නැහැ. වැඩි හරිය නාස්තිකයි කියලා පෙන්නනවා. හිස් කියලා පෙන්නනවා. අවකාශය කියලා. මේ නිසා විඥානේ කොහොම හරි අර පුංචි දූවිලි ටික හරි කමන්නේ ඇත්තේ කියන හැඟීමෙන් අවකාශය අමතක කරලා අර දුවිලි ටික අල්ලනවා. පොල්ල තුවාලයක කුස්සියක වහලෙහිලකින් ආලෝකය වැටුණොත් ඒ ආලෝකය වෙන්න කදම්බේ තුල තියෙන දුවිලි ටික අපිට පේනවා. දුම පේනවා. හරියට කොලම් එකක් පේනවා. අනිත් ඇඟවල පේන්නේ නැහැ. ඒ නිසා අපිට ආලෝකයේ තියෙන කදම්බේ පේන්නේ දුවිලි ටිකෙන් තමයි. හිස්තනෙ පෙන්වන්න බෑ. හිස්තන ප්‍රකාශිත නැහැ. ඒ නිසා අනිත් ඇඟවල අපිට දූවිලි පේන්නේත් නැහැ. ඒකෝට අපිට මොකක්වත් නැහැ. කදම්බේ පේනවා. කදම්බේ කියලා දකින්නේ ඒක හරහා යන දිලිසෙන අංශු ටික විතරයි. ඒ නිසා අපි මුළු සංසාරෙම අපි ගොඩනගලා තියෙන්නේ අර ආලෝක කදම්බේ තියෙන දූවිලි ටික වගේ අම්මා තාත්තා හරි වැරදි මම දිග පළල උස සේරම හදලා තියෙන අර පාවෙන දූවිලි අංශ ටිකේ නමුත් දූවිලි අංශේ දකින්නකම් අතරමැද අවකාශය දකින්නේ නැහැ. ඒක තමයි අපිට අපේට තියෙන හෝ නියමයි. අපි ඇහැට කවදාකවත් අවකාශයේ පේන්නේ අවකාශයේ තියෙන අංශු පේනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් රාත්‍රියට අහස දිහා බැලුවොත් අමාවක දවසේ අපිට පේන්නේ අන්ධකාර ආකාශයක්. නමුත් අජිත අවකාශී කාමී ඕන කෙනෙක් දන්නවා මේක තන්නේ කර ආලෝකයක් තියෙන. නමුත් ආලෝකය පරාවර්තනය කරන්න වස්තුවක් නැති නිසා අවකාශයේ අන්ධකාරයට පේනවා. අපිට අවකාශයේ පරාවර්තනය කරන වස්තුවක් තිබුණා ඒ වස්තුව දිලිසෙනවා පේනවා. අපිට වෙන්නේ වස්තුව දිලිසෙනවා කියලා ඇත්තටම වස්තුව දිලිසෙන්නේ වස්තුව සූර්යාලෝකයේ පරාවර්තනය අපිට පෙන්වන නිසා ඇහැ පුරුදු වෙලා තියෙන ආස්තිකත්වයට විතරක් නිසා වස්තුව පේනකොට අවකාශයේ පසුබිම අන්ධකාරයටත් වස්තුව පමණක් දිදුනා වෙන හොඳ අපිට හඳ පේන්නේ. මේ දේක තියෙදි බුදුහාමුදුරුවෝ ක්‍රමයෙන් අපේ හිත ආත්පස අවකාශයට ගෙනියනවා. ගිනින පින ආත්පත අවකාශයට ගියාම මාළුවා ගොඩ දැම්මා වගේ. පිකින වෙලා කැඩුනා වගේ. සරුංගලේ නූල කරනවා වගේ හරි අසහනයකටපත් වෙනවා. මොකද විඥානේ පිටිපස්සේ ඉඳගෙන අර දූවිලි අංශු ටිකට හිත ඇදලා අවකාශයේ හිත ප්‍රතික්ෂේප කිරීමේ ව්‍යාපාරයේ දිගටෝම විඥානි කරගෙන අවිලා තිනවා. ඇති දෙයට හිත බඳිනවා නැති දේ අභාග්‍යයක් අවාසනාවක් හූනියමක් කාලකානිකමක් දුමංගලයක් අබද්ධ කර්මයක් විදිහට පෙන්ලා තියෙනවා. ඒ නිසා අපේ හිත කොහොමඩක්වත් කැමති වෙන්නේ මේ හිස්තැනකට භාවනාවේ ගියා මේක බාර ගන්න. ගියාට පස්සේ අහනවා දැන් මම මොකද කරන්නේ? මේක සමතින් දාවේ, මේක විපස්සනාවේ දාවේ, මේක මනෝමය දෙයක්ද, මේක ප්‍රත්‍යක්ෂයක්ද කියලා අර තමන්ම උපයාගත්ත භාවනා ප්‍රතිඵලය තමන්ම සැක කරනවා පූස්පටව වදලා පූසිම කාලා දානවා. තමන්ගේම දරුවෝ කන පූසියක් වගේ භවනා ලැබෙන ප්‍රතිඵලයේදී ආස්තිකත්වේ නැති වෙනකොට බය වෙනවා. ඒ නිසා බුදුහාමර කියනවා ආකාසාය ආකාශය දැක්කට පස්සේ මේ විඥානයේ මායාව ඇති දෙය කෙරෙහි සංඥාව තියෙන කෙරේට ඇදගෙන යන බවත් සංඥාව නැතිවීම මරණයක් හේ සලකන බවත් එහෙම නැත්නම් තමා විසින් මම නින්දට වැටෙනවා කියලා තමන්ටම සාප කරගන්න බවත් නමුත් මෙතන වෙන්නේ මොකද්ද දේවල් නැතිවීම නෙවෙයි විඥානයේ ආස්තික පැත්තෙන්ලා නාස්තික පැත්තට යනවා රූපේ ආස්තික පැත්තලා නාස්තික පැත්තට යනවා. වේදනාවේ ආස්තික පැත්තලා නාස්තික පැත්තට යනවා. සංස්කාර වල ආස්තික පැත්තේ නාස්තික පැත්තට යනවා. විඥානයේ කලබල වෙනවා. එයාට බෑ ගන්න පදනම් කර ගන්න තැනක් නෑ. එයා කොහොම හරි මනසින් හරි රූපයක් හදලා පේනවා. මනසින් හරි සත්‍යයක් හදලා පේන්නනවා. මනෝ විකාරයක් හෝ හදනවා. හීනෙක දින්නේ ඇත්තද කියලා පෙන්න ගන්න බැරි විදියට මායා කරනවා. මේ වෙලාවට තමයි ගුරුවරංග කෙරේ සද්ධාව අවශ්‍ය කරන්නේ. මේ වෙලාවට තමයි අසුවිරු ඥාන අවශ්‍ය කරන්නේ. මේ වෙලාවට තමයි ලෑස්ති වෙලා යන්න ඕනේ මේ මායා පෙන්නුවාට කොහොම මේ නාස්තිකත්වයේ පිළිගන්න කැමැති නැතිසයි හිතේම වාපාන ආස්තිකත්වය හුදු සංඥා විතරයි. ඒ නිසා මම මේ විඥානයේ ඇති නැති දෙක බෙදලා ඇත්ත දිහාවට හිත බඳින බෙදලා බෙදලා ආණ්ඩු කරන සුද්දාගේ පාහර නීතිය තියෙන විඥානයේ කටයුත්ත දැනගත්තට පස්සේ පේනවා අවකාශය දැක්කටත් වැඩිය සියුම් විඥානයේ මේ මායාකාරීක දකින්න. එතකොට යාට සිද්ධ වෙන්නේ මට ආලෝක තිබුණත් එකයි නැතත් එකයි සංඥා තිබුණත් එකයි නැතත් එකයි අවකාශය තිබුණත් එකයි නැතත් එකයි කියලා මේ විඥානයේ මායා කරන මවාපාන මේ දෙකටම ඇත්ත නැත්ත පිළිබඳව ශප දුක පිළිබඳව ලාභ පාඩු පිළිබඳව යස ආයස පිළිබඳව දුක සැප පිළිබඳව මධ්‍යස්ථ උනේ නැත්තම් විඥානයාගේ මේ දෙකට බෙදලා ආණ්ඩු කරන ගතිය ඒ කියලා ආස්තිකයට අදින ගතිය උච්ඡේදවාදයට අදින මේ විරුද්ධ ගතිය දැක ගන්න බෑ. නිසා මේ විඥාණයට මේ සෙල්ලම් කරන්ඩ සෙල්ලම අල්ලගන්න මේ විඥාණයට අපිට නොමග යන්න ලක්ෂ වාරයක් දෙන්න ඕන. දසලක්ෂ වාරයක් දෙන දීලා බලාගෙන ඉන්න ඕනේ මේ ඇති දේවල් අල්ලන අපි තොරන් ගන්න හැටි. ඇති දේවල් අල්ලගෙන අපි කතන්දර ගොතන හැටි නිසා නාස්තිකත්වයේ දිහාට හිත බීතිකාවක් ඇති කරනවා. යන්නත් බයයි. මොකද ਸਰවඥාණන් සඳහන් කරන ආස්තිකත්වයේ සහ නාස්තිකත්වයට සමහිත එනකම් දෙක පිළිවඳ නොසැලෙන මනසකට එනකම් කවදාකවත් නිවනක් අරමුණු වෙන්නේ නැහැ. බුදුහාමුදුර කවුරු කියලා තේරෙන්නේ නැහැ. ධර්මයක් තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ විදිහට මේ රූප දකින්නයි මේ දකින්න සංඥාවල් ගැන තොරතුරු අහණ්ඩයි මේක ඉස්සරහට යනවද පස්සට යනවද කියලා අහණ්ඩයි මේක සමථ විපස්සනාද කියලා අහණ්ඩයි මේක ඇත්තක්ද බොරුවක්ද කියලා අහණ්ඩයි මේ තියෙන හැම සැකයක්ම තන්නේ කර අවිද්‍යාව නියෝජනය කරනවා තන්නේ කර මෝහයක් නියෝජනය කරනවා ඒකල්ල අපි හැම වාරෙම හිතනවා ඒ ලස්සන කෑල්ල ඒක ප්‍රඥාව කියලා මේ සැකයට ප්‍රඥාවේ තන දෙනවා ඉතින් සැකේ වැඩෙනවා සැකේ වැඩෙන්නේ ප්‍රඥාව මුවාවේ උභයපක්ක සම්තිරණ වශයෙන් විචිකිච්ඡා වංචේති කියලා තියෙනවා. ප්‍රඥාමු ආවෙන් සැකයක් එනවා. අද්ද සම්පූර්ණ අධ්‍යාපන ක්‍රමය උතන හැම එකක්ම සැක කර කර හොඳ නරක බෙදන්න හදනවා. හොඳ නරක බෙදන්න පිරිසුදු හිතක් නැතුව. දෙයක් තීන්දුව කරන තරම් පිරිසුදු මනසක් නැතුව බාගට තැම්බිච්ච අලගෙන බාගට තැම්බිච්ච හිතකින් අපි විවේචනය කර කර ඉන්නවා. ඊවෙන් තමයි පත්‍ර පිරලා තියෙන්නේ. ඊවෙන් තමයි රේඩියෝ එක පිරලා තියෙන්නේ. ඊවෙන් තරම මේ ටෙලිවිෂන් පිරලා තියෙන්නේ. ඒ තමයි අපේ කට කතා පිරලා තියෙන්නේ. ඒ තමයි මේ සම්පප්පලාප පිරලා තියෙන්නේ. ඉතින් එහෙව් ලෝකේ හැමදාම විඥානේ හරි සන්තෝෂෙන් ඉන්නවා. මේ යකුණ පොඩ්ඩක් මොනවාරි වෙන්න බෑ. ඒක දිගේ තරංග ගහගෙන කතන්තර ගොත ගොතයි ඉන්නවා. ගහ ගන්නවා, බැන ගන්නවා, රණ්ඩු කරනවා. ඒකෙන් වෙන්නේ මොකද? නාස්තිකත්වයේ පචයිනවා. නාස්තිකත්වයට තැන නැහැ. සමහරවිට සැප විතරයි හොයන්නේ දුක් කැමති නැහැ. ලාභේ විතරයි හොයන්නේ පාඩුවට කැමති නැහැ. යසස විතරයි හොයන්නේ ආයසට කැමති නැහැ. මේ විදිහට අශලෝක ධර්මයේ එකම පැත්තකට ඇදලා අපි තන්නේ කර පොට්ට හරකෙක් එක පැත්තක තනවල කකා කකා යනවා වගේ ගමනක් යනවා. මේ විඥානයේ තියෙන මේ ක්‍රී මායාව දැක ගන්න නම් සැපටත් දුකටත් ලාභයටත් පාඩුවටත් යසත් ආයසට වේදනාවට සහ සුඛයට සමහිත දාගෙන ඉඳ මොන මාර්ගමකට උගන්වන්නේ බුද්ධ ආගම කොච්චර ඉගෙන ගන්නවද සිංහලේ ආමනයි. තාම සැප පිටිපස්සේ දෙනවා. තාමත් ලාභෙ පිටිපස්සේ දෙනවා. තාමත් යසස පිටිපස්සේ දෙනවා. තාමත් දුක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒ තාක්කල් විඥානේ තියෙනවා. ඒ නිසා අරූපී ආත්ම භාවයට ප්‍රතිලාභේ ලැබුණත් තමන්මයි ඒකට වසුරු හෙලන්නේ. තමන්මයි ඒකට බාධා කරන්නේ. ඉතින් මේක හරහා යන්න නම් දැනගෙන යන්න ඕන. ඉතින් බුදුරජාණන්සේ ලස්සනට විස්තර කරනවා දැන් පොට්ටපාදවලට තේරෙනවද මම මේ කියන්නේ කර බැලිය හැක්කක් කියලා. මම මේ කරන දේ තර්කයට ගැළපෙනවයි කියලා. සප්පටිහිරකම් කියලා. එතකොට පාද කියනවා දැන් නම් සාංශය තේරෙනවයි කියලා. ඒ කියන්නේ බනහලා තේරෙනවයි කියලා. ඒ ජවනිකා විනකොට අර ආපු ගෝලයා චිත්තත් සාරිපුත්ත අද ධර්මදේශනාවට අපි මුල් කරගත්ත ප්‍රකාශයක් කරනවා මිනිහට තේරෙන හැටියට මේ අහපු දේ සම්පින්ඩණය කරනවා මේ කතාවේදී පොට්ටපාද පොට්ටපාද බුදුරජාණන්සේ සාකච්ඡාදී චිත්තාත ආරිපුත්ත අවසරයක් ඉල්ලන බුදුරජාණන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ මට තේරෙන විදිහට යම් වෙලාවක මේ ඕලාරික අත්පටිලාභේ ප්‍රසිද්ධද අපි ඒක අගය කරන්නේ නැද්ද ඒ වෙලාවට අපිට මනෝමය අත්භාව ප්‍රතිලාභේ මෝගයි අරූපී අත්බලලාවේ මෝගය අපිට තේරෙන්නේ නැහැ. අදාළ නැහැ. අපි ඉන්නේ මේකම කාගෙන. කරවිලින පණුවට කරවිලි තිත්ත රස තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි ඕලාරික අත්පටිලාභය යම් තමයි ඒක ප්‍රසිද්ධද ඒකෙද අපි ජීවත් වෙන්නේ එහෙම ඉන්නකොට කවදාකවත් එයාට මනෝමය අත්පටිලාභය හෝ අරූපී අත්පටිලාභයකට හැඟීමක් ගන්න බෑ මේකෙන් මුසා මුලා වෙලා තියෙන මේක නිලංකාර වෙනවා ඇහැ ඇහැ අන්ධකාර කරන නිසා අරව මෝගයි කියලා කියනවා. ඒකට අපේ හිත යන්නේ නැහැ. යම් වෙලාවක භාවනා කළා කෙනෙක් ඕලාරිකත්වපටලාභේ ගෙවම් කරලා විනිවිද දැකලා මනෝමය අත්පටලාභේ දැක්කනම් එයාට ඕලාරිකත්වපටලාභේ මෝග වෙනවා. අරූපී අත්පටලාභේ මෝග වෙනවා. එයා දකින මනෝමය අත්භාවයේ පටලාභේ විතරමයි කියන්නේ ඒකමයි සත්‍ය කියන්නේ. ඒ තමයි ධ්‍යාන භාවනාදී සිද්ධ වෙන්නේ. ධ්‍යානට ගිය කෙනා හිතනවා මේ අනිත් ඔක්කොම කෙලෙස් බරයි. ධානයට ගියානම් මොන තරම් සැපයක්ද? ඒ නිසා යා ඒක ඔප්පුකරනද ධාන අරූපී ධාන ප්‍රතික්ෂේප කරනවා. නියෝන ප්‍රතික්ෂේප කළ තියෙන ධාන තමයි එකම දේ කියලා එයා අර දෙකම ධාන වලින් නිලංකාර වුණාට පස්සේ මේ දෙකම මෝග වෙනවා. ඒ කියන්නේ දෙක යට අල්ලගන්න බැරි වෙනවා. ඊට පස්සේ එයා ධානත් වල අරූපී ධානයට ගියා නම් එයාට තේරෙනවා අයියෝ ඕලාරික අත්පටලාභය කියලා කියන්නේ අසුචි වගේ දෙයක්. රූපී ධානය කියලා කියන්නේ මොන්ඩිසෝරි පන්තියක්. නියම බඩු තියෙන්නේ අරූපී අත්පාටලාභේනි කියලා. ඒකමයි සත්‍යය අනික් සියල්ල බුරු කියලා කියනවා. ඉද මේව සත්‍යම් මොගමඤ්ඤං කියලා. ඉතින් මෙන්න මේ තුනෙන් කොයි එකාද ඉස්සර වෙන්නේ ඒක අනිත් දෙන්නම තලාව කරනවා. මේක මුල ඉඳලාම ධර්මයේ තියෙන එකක්. අපිට ඇහැ කන දිව නාසය කය මන කියලා හයක් තියෙනවා. ඇහැට රූප කියලා જાතියක් තියෙනවා කනට ශබ්ද කියලා જાතියක් තියෙනවා නාසයට ගඳ කියලා જાතියක් තියෙනවා දිවට රස කියලා જાතියක් තියෙනවා කයට පහස කියලා જાතියක් තියෙනවා හිතට ධර්මතා තියෙනවා ඇහැ රූප බලන්න ගියොත් එයා කවදාකවත් කනට ශබ්දයක් අහන්න දෙන්නේ නැහැ එයා නාසයට ගඳක් බලන්න දෙන්නේ නැහැ දිවට රසක් බලන්න දෙන්නේ නැහැ ඇහැ රූප බලන වෙලාවට යාම අධිරාජ්‍ය වෙලා අයියා වෙලා අනිසේරම තලාවබන එක තමයි ඇහි තියෙන අධිරාජ්‍යවාදී නීති. ඒ වගේ අපි යම් වෙලාවක ඕලාරික අත්පටිලාභය මේ කයමයි ආත්මය මේකමයි සංඥා කියලා ගත්ත මිනිහට ධානා භාවනාවක් හිතෙන්නෙත් නැහැ. අරූපී ධානයක් හිතෙන්නෙත් නැහැ. ඔක්කොම පිස්සන්ගේ වැඩ. මොකටද කැලේ යන්නේ? මෙච්චර ලෝකේ සැප සම්පත් ලබන්න පුළුවන් කාලේ මේ ඕලාරික අත්පත්ලාභයක් තියෙනවා මං අනික් කට්ටියට වැඩි ලොකුවෙන් ජීවත් වෙනවා අම්මට අප්පට වැඩි ලොකුවෙන් ජීවත් වෙනවා කියලා එයා කවදාකවත් බණ භාවනාවට යන්නේ නැහැ අරක නිලංකාර කරනවා එයා ඊට පස්සේ යම් වෙලාවක යම් කිසි කෙනෙක් ගිහිල්ලා භාවනා කරලා ලක්ෂයක් භාවනා කරද්දී එක මිනිස්සෙක් ධානයක් ලැබුවයි කියලා හිතන්නේ ඒ මනුස්සයා හිතනවා අනිත් සේරම මැට්ටෝ. මට විතරයි නියම නිර්ආමිෂ සුඛේ ලැබුණේ. අනික් කට්ටිය දන්නේ නැතුව මේ ආමිෂ සුඛේ දිගේ පිටිපස්සේ දూరుවා. මම එක මම දකින්න එක 100%ක් ඇත්තේ මේ ආමිෂ සුඛේ සම්පූර්ණ බොරු. අරූපී ලෝකේ සම්පූර්ණ බොරු. මේ මට අස්පනා පිට පේනවනේ මේ රූපී ආත්ම භාවයේ රූප ධානය කියලා ඒක මායා කරනවා. ඉතින් ඒකට පාවිච්චි කරන්නේ යම් වෙලාවක ඕලාරිකත්ව මනෝමය අත්භාවයේ අත්පටිලාභේ ලැබුණොත් එයාට රූපී අත්පටිලාභේ වෙන්නේ මොන්ඩිසෝරි වැඩක්. කක්ක ගොඩක්. බාල වැඩක් කියලා. අරූපී අත්භාවයත් පේන්නේ ඌ බොරු කතා මේ රූපී අත්පටිලාභේ මනෝමය අත්පටිලාභේ ඇති කිය. අනිතව මෝඝ වෙනවා. මෝඝ කියලා කියන්නේ බොරු, පච, ඒවා කොම්බේ, ඒවා ගන්න දෙයක් නැහැ කියලා. යම් කිසි කෙනෙක් අරූපී පත්‍ර අත්පත්ලාවේට ගියාට පස්සේ ආල කාලා ආලාර කාලා මුද්දකාරාම පුත්‍ර නැත්නම් අසිතාපස වගේ කට්ටිය. ඒගොල්ලන්ට වෙන්නේ මේ කාම ලෝකයේ හැසිරෙන මිනිස්සු අසුචි වලකින් අසුචි පනෝ වගේ. මේකට රණ්ඩු කර කර ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරනවා මේකෙක් භාවනා කරන්නෙත් නැහැ කරලා ධානත් නැහැ. ධාන තියෙනවා මේ මොනවටද මේ නටන්නේ? මේ අවුරුදු 100 ගානක වැඩකට අරුපියත් බව පැටලා ගියා කෝටි ගණන් ආවුස මේ වගේ මැරලා යන ලක්ෂ ගණන් පේනවා මේ හාදියෝ මේ කරවේ ඉන්න පණුව වගේ මේකට දඟලන හැටි කියලා ඒක පුංචි කළ සලකනවා. ඕල රූපී අත්භාවය පැටලාවේ පෙන්වන්නේ මේ චාතුම්මහරජගේ තාවතින්සි වගේ මේ බාල බාලාංශ කට්ටිය. අපි බ්‍රහ්ම ලෝකේ ඉන්නේ. මෙව වුණාද මේවට නටන්නේ. බ්‍රහ්ම ලෝකේ ඉන්නකොට ඥාන පිරිම් ભેදයක් නැහැ, ආයෙත් ප්‍රශ්නයක් නැහැ, ලෙඩක් දුකක් නැහැ කියලා එයා ඒක අල්ලනවා. ආයේ මේ ආපහු මේකට එන්න වෙයි කියලා හිතන්නෙත් නැහැ. මේ කතාව නිසා යම් තැනකටද ගියේ ඒක අල්ල බදා ගන්න ගතිය ඒක තමයි බුදුරජාණන්සේ කියන්නේ යත් తත්‍ර తත්‍රාවි නන්දනී. බලු අම්මගේ බඩ ගිපතුනොත් බලුකම අල්ලගන්න. ගොමගුරු මිනිහගේ අම්මගේ බඩ ගිපතුනොත් ගොම්ම බෙට්ටක් බදා ගන්නවා. සිංහල බෞද්ධකම හම්බුනොත් ඒක බදා ගන්නවා. ඥානකම හම්බුනොත් ඥානකම බදා ගන්නවා. පිළිමකම හම්බුනොත් ඒක බදා ගන්නවා. උසමිනියෙක් වුණොත් උසමිනියෙක්ව බදා ගන්නවා. කෙටි මිනිහෙක් වුණොත් කෙටිකම බදා ගන්නවා. මේ අහුවෙන අහුවෙන මොන කුණු කන්දල හරි බදා ගන්න එකයි තියෙන්නේ. ඉතින් ඒක ලියලා ඒක මගේ අරසා කරලා ඒකේ අයිතිවාසිකම් දිනා ගන්න අතපය විසි කර කර පෙළපාලියනවා අරක දියව මේක දියව කියාගෙන ඉතින් අල්ලන මොන කුණු කන්දලයක් බදා ගන්න ගතියක් තමයි ආත්මේ තියෙන්නේ ඉතින් බුදුරජාණන්සේට මේ චිත්තහත් සාරිපුත්ත එහෙමද කියනකොට බුදුරජාණන්සේ ඒක පොඩ්ඩක් ව්‍යාකරණයට දාලා ඒක පිරිසුදු කරන ධර්මානුකූල කරලා බුදුරජාණන් කියනවා ඕලාරික අත්පාටලාභයක් තියෙනවා නම් යම් කිසි කෙනෙකුට මේ රූපේ මවාගෙන වවාගෙන ඒ කවලපෝල දරුවෝ හදාගෙන පොත් ලියාගෙන බූදල් හම්බ කරගෙන ඉන්න මිනිස්සයාට තස්මින් සමයේ ඕලාරික අත්භාවෝති සංකං ගච්ඡති ඒ වෙලාවට මනෝමය අත්පටිලාභය අනෝමය අත්පටිලාභයක් විදිහට ගානට ගන්නේ නැහැ අලෝපී අත්භාව පැටල ගානකට ගන්නෑ ගානක් වශයෙන් ගන්නේ ගණන් ගන්නේ ඕලාරික අත්භාව පැටලාභේ විතරයි ඒ වංශයට කිව්වොත් එහෙම කවුරු හරි මේ මනෝමය අත්පත්ලාභයක් තියෙනවා කැලේට ගිහලා භාවනා කරද්දී යාට පේන්නේ මේ ඕලාරික අත්පත්ලාභේ දියුණු ලබන කෙනාට මනෝමය අත්පත්ලාභයට මහන්සි වෙන එක පිස්සුවක්. මෙච්චර මේ ලෝකේ සපතිත් මේ කැලවල වලට ගිහලා මොකටද කරන්න කියලා එයාට අර ඔක්කොම සංඛ්‍යාවට යන්නේ නැහැ. සංඛ්‍යාවට ගණන් ගැනීමකට වෙන්නේ ඕලාරිකත්ව ප්‍රතිලාභ විතරයි දල ජාතික ආදායම කියලා දේශීය නිෂ්පාදනයේ අවුරුද්දට කොච්චරද ඒ අනුව අපි ලෝකේ කී රටේ කී වෙන තැනද ඉන්නේ? ලැබෙන අවුරුද්ද අපි කීයකට සැලසුම් කරන්නේ? ඔන්න අපේ උපමාන. අපි ඒ තරමටම ඕලාරික අත්පැටලාපෙට ගියාට පස්සේ කිව්වොත් එහෙම ජල දාතික දල ජාතික සතුට වගේ එකක් ගත්තොත් මොකද කියලා පිස්සු කියයි. කොහෙද ජලදාතික සතුරක් මනින්න පුළුවන් වෙන්නේ මේ ජලදාතික ආදායම මනින්න පුළුවන් නේ අවුරුද්දට මෙච්චරයි කියලා. නිසා භූතානේ මේ ළඟදී සම්මත කරගත්ත දල ජාතික ඒක පුද්ගල සතුට කියලා එකක්. සහ දල ජාතික සතුට දැන් UN එක බාර අරන් තියෙනවා. UN එක බාර අරන් තියෙනවා සල්ලි නෙමෙයි වැදගත් වෙන්නේ මනුස්සගේ සතුට. නිසා දේශපාලන සැලසුම් වල ආර්ථික සැලසුම් වල දල ජාතික සතුට. ඒකට භූතානට පිස්සු. ආර්ථික විශේෂඥ කියවම ගත්තොත් එහෙම භූතානයේ තියෙනවා පිස්සු කියලා වෙලා තියෙන්නේ. නමුත් පිස්සු නෑ. ඒ මනුස්සයාට හැබැයි දල ජාතික ආදායම පිස්සුවක් වෙලා පේනවා. භූතාන් වැසියට කියන්න බෑ දල ජාතික ආදායම කියලා බලන්න. මොකද ඒගොල්ලෝ දල ජාතික සතුටට ගිහිල්ලා අල්ලගත්ත දේ බදා ගන්න. ඒකලියල ඒකට අයිතිවාසිකම් හටන් කරනවා ඊට පස්සේ අනිත් පැත්තෙන් එකන හතුරෙක් කරගන්නවා ඒකල කාකොට්ට වැටෙනවා තිරසං වගේ මුරුග සම වැසර තෙමුනවා වගේ ඒ නිසා බුදුන් සඳහන් කරන යම් වෙලාවක මිනිස්සෙගේ හිත ඕලාරිකත්ව ප්‍රතිලාභයට ගියා නම් කල්ලාගත්තන එයාට මනෝමයත්ව භාවය ප්‍රතිලාභයක් එයා ගණන් ගන්නෑ සංඛං ගච්ඡති කියලා ගානට ගන්නෑ අරූපීයත්ව භාවය ප්‍රතිලාභ ගණන් ගන්නෑ එයාට ඕලාරිකත්ව භාවයට විතරයි ගණන් ගන්නේ යම් කිසි කෙනෙක් ධ්‍යාන භාවනාවට ගිහිල්ලා මනෝමය අත්පටලාභයක් සාක්ෂාත් කරගත්තා නම් එයා ඒ වෙලාවට ඕලාරිකත්ව භාවයේ පටලාභයක් ගණන් ගන්නෑ. ඌව ගණන් ගන්න දෙයක් නෑ. ඌ අධාර්මික දේවල්, අශිෂ්ට දේවල්, ලැජ්ජ බය නැති දේවල්, කාම ලෝකේ දරුවන් හදනවා, ගෙවල් හදනවා කියලා පුංචි කළා හරකනවා. මොකද එයා අල්ලගෙන තියෙන වෙලාවට මනෝමය අත්පටලාභය යාට අරූපී අත්පටලාභය අහුවෙන්නේ නැහැ. අරූපී අත්පටලාභය අල්ලගන්න එකනට අර දෙකම ගණන් ගන්නත් බෑ. ඉතින් මේ නිසා එක මිනිස්සෙක් මේ තුනම දන්නවයි කිව්වොත් විතරනේ manussකමක් තියෙන්නේ. අනිත්‍යව 103ටත් තුනෙන් එකටත් වැඩි අඩුයිනේ අපි මේකට නෙමෙයි රණ්ඩු කරන්නේ. මේකට නෙමෙයි ඊර්ෂ්‍යා කරන්නේ. ඒ තුنين එකවත් ලබලත් නෙවෙයි තාම. අපි මේ ඕලාරිකත්ව භාව පැටලාවේ සන්තුෂ්ටිතාවයටපත් වෙලත් නෙවෙයි. හැබැයි ජම්මට තාත්තට වැඩි පොඩ්ඩක් අපි ඉස්සරහින් ඉන්නවා ඇති. අල්ලපු ගෙදර මනසට දෙමළකට මුස්ලිම් මනසකට ඉස්සරහින් ඉන්නවා ඇති. ඒක අල්ලගෙන වෙන නටන නැටලිදියා බලනකොට කරවිලේ ලොකු තිත්ත කෑල්ලක් අල්ලගෙන වැඩියෙන් රස විඳිනවා කියන කරවිලේ ඉන කරවිල පණුවෙක් දකපුවාම ඇපල් ගෙඩිය කියන පණුවෙක් මොනවා කියනවද? අනේ මියා කා රස දන්නව නම් මේ ඇපල් කරවිලේ කකා කරවිලේ රස කියන්නේ ඇයිද? ඇපල් කියලා જાතියක් තියෙනවයි කියලාවත් දන්නවනේ. නමුත් කරවිලේ තියෙන ගතිය තමයි කරවිලේ ගිය පණුවට ඇපල් රස විඳින්න දෙන්නේ ඌ කරවිලට බඳිනවා කරවිලේ ඌට බඳිනවා. අල්ලනවා කියන්නේ අහු වෙනවා කියන එක. ආය අල්ලන්නයි යහුවෙන්නයි දෙකක් ඕනේ අපි මේ මම නිතර නිදර්ශනයක් තමයි මේ පිරිමි ගෑනු කෙරෙහි අපේක්ෂාවක් පැතීමක් තියෙනවා එක්ක ගෑණියෙක් ඇල්ලුවොත් වෙන ගෑණියෙක් අල්ලන්න බෑ ඒ ගෑණිට අහු වෙනවා ඒ ගෑණි යන්න දෙන්නේ නැහැ දැන් මං වගේ බඳින්න නැතිව ඒකට කොයි ගෑණිත් අල්ලතයි ඒක හිතෙන්නේ හරිනෑ කියලා එක ගෑණියක් අල්ලන්නේ ඒ ගෑණික පරිපූර්ණකයි ඉන්නේ හොඳයි කියලා බුදුහාර කියන එක හොඳයි මේ පෞල් ජීවිතේ පැත්තෙන් බලන්න. නමුත් අපිට තියෙනවා නිදහසක් නොබැඳි જાතින් වාසේ රෙජිස්ටර්ඩ් බැචලර්ස්ලා වගේ ජීවත් වෙන්න පුළුවන්. නොබැඳි જાතින් වාසෙන් ජීවත් වෙන. ඉතින් ඒතකොට වෙන්නේ ස්ථාවරයක් නැහැ, පදනමක් නැහැ කියලා. නමුත් අපි ඕනම වෙලාවක ඒ ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒකට යන්න තියෙන සම්පූර්ණ දොර ඇරලා තියෙන්නේ. මෙන්න මේකටයි කියන්නේ හුදේ කලාව කියලා. මේකට කියන්නේ එකලා ගතිය කියලා. මේකට කියන්නේ තනිව ජීවත් වෙනවා කියලා. තනිව ජීවිතේට ඕනෙම වෙලාවක ඕන කෙනෙක් එක්ක බැඳෙන්න පුළුවන් බැඳුනත් ඉවරයි. බැඳෙන්න ඕන ගමකුත් නැහැ. මේ එකලා ගතිය තියෙනනම් අපිට තුනක් තියෙනවා. තුනෙන් ඕන එකට යන්න පුළුවන්. එකකටවත් බැඳෙන්නේ නැතු ඉන්නවනම් එවසත් තුනටම ස්වාමිත්වය ලබනවා. අහුවෙන දෙයට බැඳෙනවා නම් තමයි ඒකට දාස වෙනවා. ඊට පස්සේ ඒකට අයිතිවාසිකම් සඳහා හටම් කරන්න වෙනවා. ඒකට අනිත් දෙකටම විවෘත වීම නැති වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට ඉදිරිපත් කරන්නේ අපිට තියෙන විභව, අපිට තියෙන ප්‍රභව, අපිට තියෙන භව සම්පත්තිය පෙන්වන උපත්ති මරණකම මේ ඕලාරික අත්පටිලාභයේ ජීවත් වෙලා. කේ මොන තරම් දියුණුව ලැබුවත් සම්පූර්ණ මනුස්සකමෙන් තුනෙන් එකක්වත් නැහැ. දන්නේත් නැහැ තව මේකක් තියෙනවා කියලා. තිබිච්ච ගිය ගමන් ඒක අල්ල බදා ගන්නවා මේක පුංචි කරලා සලකනවා. ඒ විඤ්ඤාණයට ගමනක් නැහැ. ඒ විඤ්ඤාණ අත්තකිලමතාන යෝගයට වැටෙනවා. නිය කාමසුකල්ලි ගාන යෝගේ පැත්තකට දාන්න හදනවා. දෙකම ගණන් ගන්න දිරිමට අරූපී අත්පත්ලාභිකුත් හම්බ වෙනවා. අරූපී අත්පත්ලාභේ ගියාට පස්සේ තේරෙනවා ඒක හරීම මේ පොළවේ යන වාහනිකුත් නෙවෙයි වාතයේ යන ගුවන් යානෙකුත් නෙවෙයි ඒක අජිත අවකාශයනයක් වගේ කිසිම ඝර්ෂණයක් නැහැ. අනන්ත අප්‍රමාණ අවකාශයේ යන්න පුළුවන් කිසිම ඝර්ෂණයක් නැහැ. එන්ජින් එක ස්ටාර්ට් කරලා තල්ලු කරගත්තට පස්සේ ඒක හිටින්නේ නැහැ. හිටින්න ඝර්ෂණයක් නැහැ. ඉතින් මුද්දාස් කියන උඹලා මේ මේ පොළවේ ඉන්න පොළවේ දුවන වාහන අල්ලගෙන මේ රණ්ඩු කරන්නේ ඒත් එක වුණාට ආශයන්තරව ඝණයක නෙවෙයි දුවන්නේ තරලයකට. අචිතාවකාශය යන්නේ තරලෙත් නැති තැනක. මේ මේ වගේ මේවට තියෙන ගුරුත්වාකර්ෂණ තුනක්. ඒ ගුරුත්වාකර්ෂණ තුනම දන්නවනම් තේරුම් ගන්න පුළුවන් විශ්වය කියන්නේ මොකද්ද කියලා. එහෙනම් කරේරට බණෝ වගේ මේකම අල්ලගෙන ජීවත් වෙනවා. ඒ නිසා මේ චිත්තහත් භාරිපුත්තගේ මේ ප්‍රකාශය යම් වෙලාවක ඕලාරිකත්ව ප්‍රතිලාභේ නම් ඒ මනුස්සයට වැටෙන්නේ ඒ මනුස්සයා මනෝමය අත්පත්ලාභයට අන්දයි, මෝගයි. ඒ ගණන් ගන්නේ අරූපී අත්පත්ලාභයට මෝගයි, අන්දයි ගණන් ගන්නේ. ඒ මදිවට ඕලාරික අත්භාවයේ ලොකු සැපතක් කරගෙන. ලොකු හයිය හත්යක් කරගෙන. පදනමක් කරගෙන ඒකේ අයිතිවාසිකම් පිටවඳ හටම් කරලා අපරාධ මැරලා යනවා. අරකට විවෘත වෙන්නවත් වෙලාවක් නැහැ. මොකද විවෘත වෙනකොටත් ඒක හොඳයි ඕලාරිකත්ව ප්‍රතිලාභේ හොඳ නැහැ කියම ආය අහුවෙනවා. ඒ විවෘත වෙච්ච මනෝමය අත්පැටලාභියත් හැර දැමීම පිණිසයි ඒක අධ්‍යයනය කරන්නේ. ඕලාරිකත්ව භාවය පැටලාවලදී හොඳයි කියන්න පුළුවන්. මොකද වඩා හොඳ එකක් තියෙනවා. ඊට පස්සේ වඩා හොඳ එක අල්ලන්නේත් ඒක අල්ලපදන්නේ උපාධි කෝට් එකට දාගන්න නම පිටිපස්සට අකුරු තුනක් හතරක් දාගන්න නෙමෙයි ඒකත් අතාරින්නයි. මෙන්න මේ විදිහට එකක් නිසා එකක් අත හැරිමු ඉදන් නිසා ඉදන් පජාත කියන ක්‍රමයට ගත්තොත් බුද්ධ වෙලා මිසක නතර වෙන්නේ නැහැ. මොකක් ඇල්ලුවත් අහුවෙලා තියෙනවා. ඒ නිසා අපි ප්‍රධාන භාවනාව තමයි හොඳට චීන කන්නට දබන මොකේද අහුවෙලා තින්නේ කියලා. අපි බලන්නේ අතාරින්නේ අතාරින්න හදවොත් කද්දාකත් හරියන්නේ දැන් අල්ලලා තියෙන මොකද්ද කියලා බැලුවොත් ඒකෙන්ම තේනවා කොච්චර තක తీරුද කියලා. මං අල්ලලා තියෙන කොච්චර ගෝලාරික දෙයක්ද ඊට වඩා කොච්චර සියුම් දේවල් තියෙනවද? එතකොට සියුම් දේ දකින්න මේක අත හැරෙනවා මිසක් අත හරින්න දෙයක් නැහැ. ගහයක gediyak කිරි වැදුනට පස්සේ gediye හැලෙන එක ಜಾති භෝග කිරීම සඳහා ඇති වෙච්ච එකක්. කිරි වදින එක තමයි ගහට කිරි නැට්ටෙන් අල්ලලා තියෙන්නේ. කිරි වැදිච්ච ගමන් කිරි නැට්ටෙන් ගලවලා වැටෙනවා. ඒකයි ලණ්ඩු වලින් ගැට ගහ තිබ්බට හරියන්නේ නැහැ. ඉතින් මේ හලන්න අපි උත්සාහ කරන හලන්න ඕනේ නැහැ gediye පුරන්න කිරි වැදිච්ච ගමන් gediye හැලෙනවා. එතැයි යම් දවසක අපි ඕලාරිකත්ත ප්‍රතිලාභයේ කියන මේ චීවර පින්ඩ පාත සේනාසන ගිලම්පස කියන මේ සිව්පසේ උපේන දෙයට මුළු අවුරුද්දම මුළු මාසෙම මුළු සතියෙම මුළු දවසම ගත කරලා ජීවිතේම ගත කරන වෙනුවට මේක කවදාවත් ඉවර කරන්න බෑ. යම් ප්‍රමාණයකට යැපෙන්න ඇතිනම් අනේ ඒක පොඩ්ඩක් පැත්තක තියලා මේ මනෝමය අත්පටිලාභය පිළිබඳ පොඩ්ඩක් බණ භාවනා කරලා පොඩ්ඩක් උපය ගනි. උපයපුවාම තේරෙයි ඕන අපිට නිරාමේශ සැපයක් කියන එකක් තියෙනවා. ඒක ලැබුණාට පස්සේ මතක තියාගන්න ඕකට බැඳෙනවා. බැඳුනොත් ඕලාරිකත්ව ප්‍රතිලාභයට නිඳා කරන්න පුළුවන්. මම විතරයි ලොක්කා අනික් කට්ටිය වැරදි කියන්න පුළුවන් ඒක තමයි එතන තියෙන කොක්ක ඒ නිසා මේක අල්ලන්නේත් එකක් ඕලාරිකත්ව ප්‍රතික්ෂේප කිරීමලත් මේකට බැඳීම එන්න පුළුවන් කියන අනතුරු දැනගෙනත් එතකොට යාට ඊගාට තියෙන මනෝමය අත්භාව අරූපී අත්භාව පටලාවේ පේනවා ඒක ඊට වැඩිය assume නමුත් ඒකෙත් අර අනතුරු තියෙන එකට ගිය ගමන් මේ දෙක ප්‍රතික්ෂේප කරනවා පහත් කළා සලකනවා ඒකත් අල්ලන්න ඕනේ අතහැර දැමීමේ අදහසින් ආන්නේ වගේ අතහැර දැමීමේ අදහස වෙනකොට බුදුසසුන මේ සංඛං ගච්ඡති කියන වචනේ ප්‍රපංච කරනවා කියන වචනය එහෙම නැත්නම් මේ මනෝ විකාර වලින් අපි තොරන් ගහනවා අපි දන්න ටිකෙන් අපි කතන්දර ගොතනවා ඒකේ අයිය වෙන්න හදනවා අපිම ඔලෝගු දා ගන්නවා අපිම කණු අකුඩ නැගෙන මම ලොක්ක කියා ගන්න හදනවා නමුත් උඹ දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ කීයක් දකලාද මේ කතා කරන්නේ අපි දන්නේ නැති ලෝක කොච්චර තියෙනවද ඒ හැම ලෝකයකටම යන්න නම් තමන් ඉන්න ලෝකෙට තමන් වශී කරගන්න මිසක දාස වෙන්න එපා. කාම දාසයට කාම ලෝකේ කාම රාජිනීගේ බත් බැලිය වෙන්න එපා. ධ්‍යාන ලෝකේ ධ්‍යානෝට ආශා කරන බැලිය වෙන්න එපා. අරූපී ලෝකේ අරූපී දේවල් වලට බැඳිච්ච බැලිය වෙන්න එපා. මේ ඔක්කොම මිනිමක් නගිනකොට යට යට පාදම් අතහැරියේ නැත්නම් උඩට යන්න බෑ. ඒ වගේම අතහරියම් පිරිස දේශනා කරන එක තමයි බුදුහාමුදුර කියන්නේ පොට්ටපාද ඉදිරිපත් කරේ අල්ලා ගන්න පැත්තේ. භාවනා යෝගාවචරය කියලා කියන්නේ මේ අල්ලා ගන්න පැත්තේ සිට අතහරින පැත්තට ගිය දෙකම